නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් හොඳයි වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ සාරාසන්ත කල්ප ලක්ෂය පාරමී ධර්ම පුරමින් තමන්ගේ බෝසත් චර්යාව ගමන් කරවනකොට සිදුවෙච්ච එක්තරා කතාවක් ජාතක පොත් වහන්සේ තුල තුන්වෙනි ජාතක කතාව වශයෙන් සේරිවාණීජ ජාතක කතා පොත් වහන්සේ වශයෙන් දේශනා කරනවා ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලේ કોઈ ආකාරයකට කටයුතු කළේ ඒ ජාතක පොත් වහන්සේ අපට වර්තමාන ජීවිතයට මොන වගේ ආදර්ශයක් ලබා දෙනවද කියන එක තමයි අපගේ විශේෂ අවධානය. පින්වත්නි සේවි කියලා කියන්නේ එක්තරා ප්‍රදේශයකට ගියපු පුරාණ නම. සේවි කියන රටේ අපේ මාමෝසතරණ වහන්සේ ඉපදිලා වෙනදේ වශයෙන් ජීවත් වෙනවා. වාණිජ කියලා කියන්නේ වෙනදාමට. සේවි වාණිජය කියලා කියන්නේ ඒ සේවි කියන රටේ වෙනදා කියන අර්ථය. අපේ මාගෝසතරණන් වහන්සේත් එක්ක හොඳ මිතුරෙකුත් හිටියා කල්යාණ මිත්‍රේ එයා දෙලන්නේ එයා තමයි අපේ දේවදත්ත තෙරුන් වහන්සේ එනා අපේ තථාගතයන් වහන්සේ තමගේ මිතුරු දේවදත්ත තෙරුන් වහන්සේ ඒ කාලේ බෝසත් චර්යාවේ වෙළඳාම් දෙනවා මේ දෙදෙනාගේ පුරුත තමයි මල්ලා හදාගෙන වලලු මාලා මුදු මේ වගේ ආභරණ වාගේ තියෙන බඩ මුට්ටු ටික දාලා පොට්ටනියක් වාගේ එකක් ගැටලාගෙන කරේ ලාගෙන ගමෙන් ගමට වීදියෙන් වීදියට ගියලා වලලු ගන්නවද මාල ගන්නවද මුදු ගන්නවද කියලා කෑ ගහලා වෙනදාම් කරනවා මේ පොසත් වෙලෙන්දා ගමෙන් ගමට ගිහින් වෙලඳාම් කරගෙන යනකොට ඒ වෙලඳාමේදී පොඩි පොඩි ගැටලු මත වුණා. ඒ තමයි දෙන්නාම එකම බීජයේ ගමන් ගියාම එක්කෙනෙකුගෙන් වලලු ගන්න කෙනා අනිත් එකාගෙන් මොකවත් ගන්නෙ නෑ. සමහර විට එක බීජයක වෙලඳාම් දෙකයි ඒක එක්කෙනෙකුටම හම්බෙලා මේ වගේ පොඩි පොඩි ගැටලු නිසා ඒ වෙළඳ දෙන්න සාකච්ඡා කළා අපි වෙළඳාම බෙදාගෙන කරමු මම තමට නැගෙනහිර පැත්තෙන් ඇතුල් වෙන්නම් ඔයා තමට බස්නායයෙන් ඇතුල් වෙන්න එහෙම නැත්නම් මේ කොනේ වෙළඳාම් කරගෙන මම ඒ කොනට යන්නම් ඒ කොනේ වෙළඳාම් කරගෙන මේ කොනට එන්න කියලා මේ වෙළඳ දෙන්නා තමන්ගේ බඩමුට්ටුවට අරගෙන මේ විදිහට තමයි ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙළඳාම් කරගෙන යන්නේ. අපගේ දෙවුඩක් තෙරුමාන්සේ වෙළඳාම් යනකොට හැමතැනම ගිහින් වලලු තියනවා වලලු ගන්නවද කියලා කෑගහලා කරන යන්නේ. ඒතර ගෙවල් වල මිනිස්සු වහාම වීදියට ඇවිල්ලා මොනවද තියෙන වලලු කිව්වා මෙතන වාඩි වෙලා ඒ මල්ල තියලා ඒ කියන බඩ මුට්ටු පෙන්නලා කොහොම හරි කතන්දර කීපයක් කියලා ඒ මිනිසුන්ට ඒ බඩ මුට්ටු වල අවශ්‍යතාවය ඇති කරලා කොහොම හරි වෙනදාම කරගන්නවා මේ විදිහට වෙනදාම යනකොට එක්තරා සිටු පවුලක් ගියා ගොඩාක් පොසත් වෙච්ච සිටු පවුලක් ඒගොල්ලන්ට විශේෂ කර්ම පරිසම් දීලා සියලුම සැප සම්පත් අයින් වෙලා දුකින් දුක්පත්කමට ඇති වෙලා ඒ ශෝකේ නිසා සිටුවරයා එයාගේ භාර්යාව දුරදරුවෝ ඔක්කොම මරණයටපත් වුණා ඒ සිටුවරයාගේ අම්මයි මිනිමියයි විතරක් ඒ ගෙදර තනි වුණා ඒ ගෙදර පරලන වළා ටිකකුත් මුල්ලක දාලා තියෙනවා පාවිච්චියෙන් තොරයි. එතන තියෙනවා තැලියක්. ඒ තැලිය තමයි ඒ කාලේ ධනවත් සිටුවරයා කෑම ගත්ත තැලිය. එයා ආහාර පාන අරගෙන තියෙන්නේ රන් තැලියකේ තරම් ධනස්කන්ධයකට ඉනිකම් කියපු සිටු පවුලක්. මේ ඉදර ළඟින් අපේ දෙව්දත් පෙරමාන්සේ වෙළඳාම යනකොට වළලු තියනවා වළලු ගන්නවාද කියලා කෑ ගන්නකොට අහන මේ විදිහට අර පුංචි දරුවාට මේ වළලු සද්දය ඇහුනාම එයා දුවගෙන ගිහින් එයාගේ කිරියම්මට කියනවා කිරියම්මේ වළලු වෙලඳා මේ වෙලෙන්දෙක් ඇවිල්ලා මට වළලු ජෝඩුවක් අරන් දෙන්න මට ආසයි කියලා කිරියම්මා දොස් කියනවා අපි ගෙවල් ගානේ ගිහිල්ලා ආවතේව කරලා කීයක් හරි අම්බ කරගෙන තමයි කැඳ ටිකක් බොන්නේ අපි මේ කාර්යකම්ප දෙලා ජීවත් වෙන්නේ මොනවලද සම්දනක වෙන්නේ කියලා. ඒත් අපි දන්නවා අපේ ගෙවල් වල පොඩි ළමයි යමක් කිව්වම ඒක ආන්නේ නැහැ. කොහොමද අඬලා වැළපිලා පෙරලිලා කියලා ගන්නවා. මේ දරුවත් අනේ කිරියා මේම කියන්න එපා මට කොහොමද වලු දෙකක් අරන් දෙන්න මට උදේ කෑම එපා දවල් කෑම එපා ඒ මුදලින් අරන් දෙන්න කියලා මොනවා හරි කියන්නේ නැති. කිරියාමත් කල්පනා කරනවා මේ දරුවගේ කරදරේ ඉති මොනවද මේක කරන්න එපාය මොනවද පුතේ නම් මේ වරද ගන්න අපි දෙන්නේ කියලා වුවාම අනේ කිරියා මේ ඇතුළේ තියෙන පරණ බඩමුට්ටු වගේ එහෙනම් ඒකේ මොනාරි අපි භාණ්ඩයක් දීලා වරද දෙකක් ගමු කිව්වාම කිරියාමත් කල්පනා කරනවා බාලිතෙන් තොරයිනේ ප්‍රයෝජනෙකුත් නැහැ මේ දරුවට මේ වරද දෙකක් වුණා නම් එහෙනම් මොනාරි එකක් දෙන්න කියලා කිව්වාම ඒ දරුවා පොඩි කෙනෙක් නේ. එයාගේ වන ලොකු කල්දේරා හොසන්න බෑ. අර පොඩි පාත්‍රය අරගෙන ආවලා කියනවා වල දෙකට මේක දෙමු කියලා. එහෙනම් පුතාම ගිහින් ඒ වෙලෙන් දැක්කම එන්නකෝ කියලා කිව්වාම දොරකඩටදී වෙලඳාට කතා කරනවා. වෙලඳ කතාවට පස්සේ ස්වාමීන් ඉඳගන්න කියලා බොහොම ගරු සත්කාර කරලා ඒ කිරියා මා වෙලඳාට ආසනයක් පනවලා වාඩි කරවලා මේ දරුවා වරණ දෙකක් ඉල්ලලා ගොඩාක් කරදර කරනවා අපට අනුකම්පා කරලා මේ තැලිය අරගෙන අපට වරණ දෙකක් පුළුවන් නම් අනුකම්පා කරන්න කියලා ඉල්ලීමක් කරනවා දේවදත්ත වෙනදා මේ තැලිය අතට ගත්ත ගමන් යාට තේරෙනවා මේක සාමාන්‍ය තැලියක් නෙමෙයි මේක ඒකාන්ත වශයෙන්ම රත්තරන් කියලා එයා ඒක ප්‍රඥාවෙන් දැනගන්නවා ඉමින්සරේ ඉදිකටක් අරගෙන ලොකෝ ටීලක් නැතුව පොටි ටීල උරලා බලනවා කොහොමද ඇතුලේ තත්ත්වේ කියලා. ඒ පුංචි තුවාලෙන් එයා තේරුම් ගන්නවා මේක රත්තරන් වලින් අඩපු රන්තැලියක් කියලා. දේවදත්ත තෙරුමාසයට අදහසක් පාල වෙනවා. මේ වගේ වටිනා තැලියකට අපරාධේ මම වළලු දෙකක් දෙන්නේ. ඒ වළලු දෙක නොදී එක ගන්න ඕනේ කියලා කපටිකම පාලවනවා. කියනවා මේකට එක වළල්ලක් තියා වළලු භාගයක්වත් මේක දෙන්න බෑ. මේක වටින්නේ නෑ. තව මොනවද නැද්ද කියලා තවත් රටලිය ගන්න අදහස. ඒගොල්ලෝ කියන තව මොකවත් නැහැ මේකට එකක් හරි දෙන්න බැරිද කියලා. අපිට නෑ මේකට භාගයක්වත් දෙන්න බෑ මේක වටින්නේම නෑ. ඕනක් නිකන් දෙන්න කියලා කියන අදහස නොකිය කියනවා. එහෙනම් කමන්නේ මොනවා කරන්න දෙන ගින් එන්න කියලා වෙලඳා පිටත් කරනවා. වෙලඳා යනකොට බොහොම ඉමින් යනවා නැවත කතා කරයිද කියලා ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. එහෙනම් වෙලඳාම ගිහිල්ලා නැවත මං ඇරි එනකොට වරළු දෙකක් දීලා මේ රත්තරන් ගන්නවා එදා මේක රුපියල් ලක්ෂයක් වටිනවායි කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් මේක නැවත ගැනීම අදහසින් පිටත් වෙනවා. අපේ මාපෝසත් වෙලඳා වරළු තියනවා ගන්නවද වරළු තියනවා ගන්නවද කිය කිය ඒ වීදියේ දිගේ යනකොට ඒ නිවසටම ලං වෙනවා. අර කුංචි දියණිය නැවත කිරියම්මට කරදර කරනවා. කිරියම්මේ කිරියම්මේ තවත් දෙයක් ඇවිල්ලා එහෙනම් මේ තැලිය තියලා වලු දෙකක් ඉල්ලලා බලමුද කියලා කියනවා. කිරියම්මා කියනවා දැන් අර වෙලක් ගන්න ඉතින් වරලක්වත් දෙන්න බැරුව ගියා නම් මේ වෙලෙන්දත් එහෙම තමයි ඉතින් කොහොමද මේක වටින්නේ නැහැ නේ කියලා කියනකොට අර කුංචි දියණිය කියනවා අර අපට දොස් කිව්වා මේක වටින්නේ නැහැ කියලා පාන්තරේ අරන් තැලිය විමර්ශ කරලා ගියා. මොකවත් මේකට වටින්නේ නැහැ කියලා. එයාට දන්න කෙනෙක්. හැබැයි දැන් එන වෙලඳා නම් බොහොම ප්‍රියමනාප කෙනෙක්. බොහොම ධාර්මික කෙනෙක් කියලා ඒ අදරුවෙන් පේනවා. මෙයාත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න කියලා කිව්වාම කිරියාම්ම කියන එනම් දුවමගෙන් එකම එන්නකො මෙයාවත් කියලා. ඊට පස්සේ ගිහින් දොරකඩේ ඉඳලා කතා කරාම අපගේ බෝසත් වෙලෙන්දා ගෙදරට ආවිල්ලා බිම වාඩි වෙලා මොනවද අවශ්‍යයි කියලා තමන්ගේ බඩමුට්ටු ටික ඔක්කොම පෙන්නනවා. එතකොට ඒ දිනේ කියනවා මට වරද දෙකක් දෙන්න කියලා. එහෙනම් මේකේ වටිනාකමට මුදල් ගෙවනවාද කියලා වුණාම අර රන්තලිය අරගෙන ඇවිල්ලා කියලා කියනවා මේ රන්තලිය අරගෙන අපට වරද දෙකක් දෙන්න කියලා. බෝධිසත්වයෝ මේක තේරුම් ගන්නවා මේක නිකම් පාත්‍රයක් වෙන්න බෑ මේක රන් වලින් අදපෙතක් කියලා. Taman ළඟ තිබිච්ච ලෝකමය වස්තුවකින් එක පොඩක් ඕනලා බලුවාම මේක පිළිසිදු රත්තරන් කියලා තේරුම් ගන්නවා. කිරියා මට කතා කරලා කියනවා මෑණියනි මේක පිළිසිදු රත්තරන්. අද මේ වර්තමානයේ වටිනාකම මේක රුපියල් ලක්ෂයක්. එහෙනම් මේ වටිනාකම මට දෙන්න පුළුවන් කමක් නැහැ. මගේ ළඟ තියෙන්නේ කාවණු 500යි. මේ වලට මුතුමැණික් මේවා අනදයක් මේකට කරාම එතන රුපියල් 500යි. ඒනම් රුපියල් 1000ක වටිනාකමක් විතරයි මම ළඟ තියෙන්නේ. මේකට තව 99000ක් මට ගෙවන්න පුළුවන් කමක් නැහැ. මේක රත්තරන් මෑණියනි කියලා ඇත්ත කිව්වාම අර උපාසකම්මයි දරුවයි පුදුමයටපත් වෙනවා. අර කලින් වෙලෙන්දා මේකට වලල්ලක්වත් දුන්නේ නැහැ. මේක වටින්නේ නැහැ කියලා විසි කරලා ගියා. වංචාකාර වෙලෙන්දේ කියලා විශාල වශයෙන් දුකටපත් වෙලා මේ වෙලෙන්දට කියනවා අනේ ස්වාමීනි ඔයා ගොඩාක් නිර්විත කෙනෙක් අවංක කෙනෙක් සත්පුරුෂ ගුණධර්ම කියන කෙනෙක් ඒ නිසා අපට රුපියල් 1000ක් ඇති ඒ කාවන ටිකයි ඒ වරලු මේවා ටිකයි අපට දෙන්න මේ තැලිය ඔයාම තියාගන්න අපි සන්තෝෂයෙන් ඉඳලායි කියලා කිව්වාම අපේ බෝසතාණන් වහන්සේ කියනවා තැලිය අරගෙන මට යන්න පුළුවන් කමක් නැහැ මම මේ වීරමට මට කාවුණු අටක් දෙන්න ඉතුරු සේරම ගන්න කියලා තමන් ළඟ තිබිච්ච සියලුම බඩු ටිකයි මුදල් ටිකයි ඔක්කොම ඒ ගෙදරට පූජා කරලා නැවත මම කවදාද දවසක මේ පැත්තේ වෙලඳාමට ආවොත් මේකේ දෙවෙනි කොටසක් මම ගෙවනවායි කියලා ඒගොල්ලන්ට පොරොන්දුකුත් දීලා රන්තලියයි කාවුණු අටයි අරගෙන යන්න ගියා සංයුරට ඇවිල්ලා එයාට ඒ අවශ්‍ය මුදල කාවල් වලින් ගෙවලා මාව එගොඩට යවන්න කියනවා. එතකොට දේවදත්ත පෙරමාස්සේ වෙලඳාම ගිහිල්ලා Tamanට පුළුවන් විදිහට බඩමුට්ටු තිබුණාගෙන අර ලක්ෂයක් වටින රාත්‍රිය ගන්න නැවත ඒ ගෙදරට එනවා. ඇවිල්ලා කියනවා එහෙනම් මෑණියනි මම කල්පනා කරලා බැලුවා මේ දරුවා පවුලින් හඳනවා ඉතින් පොඩි ළමෙක්නේ කමන්නේ පාඩු උනා මොනවා කරන්නද හැම ව්‍යාපාරයක්ම ඒ ලාභම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක පාඩු පිටම වලලු දෙකක් දෙන්නම්. ඒ තැලිය මට දෙන්න කියලා කියනවා. එතකොට අර මෑණියෝ හොඳ සීරුමයට බැනලා නිඳා කරලා මේ වගේ වංචාකාර වෙලඳෙන් ඒක රන්තැලිය ඒක ලක්ෂයක් වටිනවා. ඔයා වාගෙන වෙලඳේ කැවිලා එයා අවංකකම මේ විස්තර සේරම කියලා අපට කාවල් 500 කුයි බඩමුට්ටු වල වටිනාකම 500කට අපට දීලා ඒ තැලිය අරගෙන ගියා කියලා විස්තරේ කිව්වම දේවදත්ත ආමරගේ සිට දුකින් පිරීලා විශාල කම්පාවකට පත් වෙනවා. අනේ මං ටිකක් ප්‍රමාද වුණා මේ කැලිය මට නැති වුණා ලක්ෂයක පාළුවක් කියන කම්පණය දරා ගන්න බැරුව කොයි පැත්තටද ගියේ කියලා අහනකොට මෙන්න මේ පැත්තට ගියේ කිව්වම තමන්ගේ අතේ තිබිච්ච බඩ මුට්ටේ කාවනේ ඔක්කොම තනින් තන ගේ ඇතුලේ විසිකරලා සීමුර්ජා වෙලා උම්මතකේ වාගේ ඒ දේවදත්ත දරුවාංශයේ දුවන්න පටන් ගත්තා රණ්ඩලිය ගන්න. දුවගෙන යනකොට මාගෝසතාණන් වහන්සේ ඒ පාරුවට නැගලා මදක් තුරට ගිහින් ඉවරයි ඒ ගම් ඉවරෙන්නේ දේවදත්ත තෙරුන් වහන්සේ කෑ ගන්නවා අර ඔළුව පදින මිනිසයාට ආපව පදින්න ආපව පදින්න අර අතේ තියෙන රන්තනියේ නියමයිතිකාරය මමයි ආපව වෙන්න කියලා. එතකොට අපේ මාබෝසතාණන් වහන්සේ ওই ඔළුව පදින කෙනාට කියනවා මෙතනින් එතරට යන්නයි මම සල්ලි දුන්නේ ආයි එයා පැත්තට යන්න සල්ලි දුන්නේ ඒ නිසා මාව ඒගොල්ලන්ටම පදින්න කියලා. දේවදත්ත ආන්දරාට ගොඩාක් තරහින් මේක දරාගෙන ඉන්න බැරුව පුදුමාකාර කම්පණයකට වෙවුල වෙවුල වෛරයෙන් පිරෙනකොට ලේ කුපිත වෙලා ලේ රත් වෙලා නායෙන් කටේ ලේ වක්කරෙන්න පටන් ගන්නවා. තව තවත් වෛරය වැඩි වෙලා පපුව පැලිලා එකනම රම්විරේ වැටිලා වෛරයෙන් මැරෙනවා. මාබෝසතරන් වහන්සේ ගම්ියුරෙන් ඊතරට ගිහින් ඒ පාළුවේ බෑලා යන්න යනවා. මේක තමයි පින්වතුනි සේවි වාණිජ ජාතක කතා පොත් වාන්සේ. අපි පොඩි කාරණාවක් දැනගන්න ඕනේ. මේක බුද්ධ කල්ප කාලාන්තරයකට කලින් සිදුවෙච්ච කතාවක්. තථාගතයන් වහන්සේ තමන්ගේ පාරමිතාව පුරන්නට කලින් දේවදත්ත දෙවියන් වහන්සේ තමන්ට තමන් එක වෛර බඳගත්තු පිටිපස්සෙන් පරිගන්න ආපෝ ආරම්භක ජාතක කතාව අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ අද වර්තමානයේ මේ ගම්මානයේ අපි මේ සේවානිජගේ ජාතකය තුළ තමයි ජීවත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ එදා වෙළඳාම ගියා අපි පින්වත්නි අද වෙළඳාම යනවා වෙනදා දෙකක් වෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සබත් නුවර ජේතවනාරාමේ දේවදත්ත තෙරුන් වහන්සේගේ වෙළඳාමත් තථාගතයන් වහන්සේගේ වෙළඳාමත් මොකද්ද මේ වෙළඳාම දෙක සත්පුරුෂ වෙළඳාම අසත්පුරුෂ වෙළඳාම බාල ආශ්‍රය පඬිත ආශ්‍රය අපගේ ඇස කන දිව නාසය සමසිතෙන් අපි බාලයෝ ආශ්‍රය කරනවා නම් අකුසල කර්ම කරනවා නම් පාප ක්‍රියාවල නිරත වෙනවා නම් අන්න අපි දේවදත්ත තෙරුමාන්සේගේ පාපිෂ්ඨ වෙළඳාම යනවා. ඒ වගේම තමයි අපි ගුණයාපත්කම් වඩාගෙන තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරගෙන සීලෙන් ධර්මයෙන් ජීවත් වෙනවා නම් අපි මාබෝසත් වෙළඳාමේ යනවා පින්වතුනි. එහෙනම් අපගේ අසකන දිවනාශය සමසිත මොන ආකාරයක ජීවත් කළ යුතුද මොන විදියට හිටියොත්ද සසරෙන් එතර වෙන්නේ මොන විදියට ජීවත් වුණද ලේ කටින් නාය කටින් ලේ දාලා පපුව පැලිලා මැරෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අපි ලබාපු මිනිසක් භවයේ අපි ජීවත් වෙන්න ඕනේ පින්වත්නි ගුණධර්ම වඩමින් අපි ළඟ තියෙනවා අසත්පුරුෂ ගුණධර්ම අකුසල කර්ම පාප කර්ම මේ හැම දෙයක්ම නිරෝධ කරන්න ඕනේ මේ හැම පාප කර්මයක්ම අපි දන්නවා වෙලඳා මේ අසත්පුරුෂ වෙලඳාම කියලා එහෙනම් මේ වෙලඳ බාණ්ඩ අපි නිරෝධ කරමින් අපේ ගුණයාපත්කම් වඩා වඩා පෝෂණය කරමින් අපි මාම්පෝසත් චර්යාවේ ඒ පාරමිතාවේ යෙදෙන්නට ඕනේ බලන්න පින්වතුනි අපේ බෝධිසත්වයෝ ගෙදරට ඇවිල්ලා මොනවද අවශ්‍යයි කියලා අහුවාම වරුළු දෙකක් අවශ්‍යයි කියලා කියනවා. මේකට ගෙවීම් කරන්නේ කොහොමද කියලා අහනකොට ඒ ගෙදර කට්ටිය කියනවා අපිට ගෙවීම් නම් මුදල් වලින් කරන්න පුළුවන් කමක් නැහැ. මේ තැලිය අරගෙන අපට වරුළු දෙකක් දෙන්න කියලා. එහෙනම් මේ බෝධිසත්වයෝ දැනගන්නවා මේක රත්තරන් දැලියක් ලක්ෂයක් වටිනවා තමා සත්‍යත හැම දෙයක්ම දුන්නා මේකට සමාන කරන්න බෑ ඔක්කම දුන්නා රුපියල් 1000ක විතර වටිනාකමයි දෙන්න වෙන්නේ මේක ලක්ෂයක් වටිනවා සේරම ටික පියදාලා දීලා සියලෝම දේවල් අත්හැරලා අර රන්තනිය විතරක් අරගෙන එතර වෙනවා ගම්මියුරෙන් කල්පනා කරලා බලන්න පින්වතුනි අපි සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරියත් කියන මේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් අනුව ජීවත් වෙනකොට අපට සිද්ධ වෙලා තියෙන්නේ මේ සේනිවාණිජ ජාතක කතාවේ තථාගත බෝසතාණන් වහන්සේට සිද්ධ වෙච්ච දෙයමයි අපට ගෙවල් තිබුණා දොරවල් තිබුණා අම්මා තාත්තා කියලා ඉඩම් තිබුණා වස්තු සම්පත් තිබුණා මිල මුදල් තිබුණා අපට හම්බුණා රත්තලිය ඒ තමයි තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ හැම දෙයක්ම දුකයි පින්වත්නි හැම දෙයක්ම අත්තරලා නිවනට වැඩ කරන්න එහෙනම් නිවන් පණිවිඩය තමයි රත්තලිය ඒ තැලිය හම්බුණාම අපි සියලුම දේවල් ඒ ගෙදරට පූජා කළා වාගේ මේ මා පොළොවට ඒ ඉන්න සියලුම දෙනාට හැමදේම පූජා කරලා ඒ නිර්වාණ පණිවිඩය අරගෙන නිවනට අදාළ කටයුතු වල යෙදුනා එන අපේ පුද්ගලික ජීවිතයන් මේ සේරිවාණ්‍ය ජාතක කතා වාගේ තමයි තුමතුනි එහෙනම් නිර්වාණ පණිවිඩය අපට ඇවුනාට පස්සේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රී සද්ධර්මයේ ඇවුනාට පස්සේ අපි විසින් හැම දෙයක්ම අත්හරින්න ඕනේ. ඇයි මේ හැම දෙයක්ම දුකයි නම් මොකට මේ දුක අපි අල්ලාගෙන ඉන්නවද? කුමක් නිසා මේ දුක අපි පෝෂණය කරනවද? එහෙනම් බලන්න වලලු තිබුණා මුදු තිබුණා මාළ තිබුණා ඕනතරම් බඩමුට්ටු පෙට්ටකම් පුරෝගෙන තිබුණා අපි ළඟත් පින්වතුනි විශාල පොට්ටම පොට්ටනියක් තියෙනවා. ඒක අක්කර ගානක් ලොකුයි. ඒ තරම් බඩ මොට්ටු අපි එකතු කරලා ඒ තරම් ඥාති මිත්‍රයෝ එකතු කරලා අපට කියලා අපි දරුවෝ පදාගෙන එහෙනම් මේ තරම් වස්තු එකතු කරගෙන ඉන්න මේ අවස්ථාවේදී තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහෙනවා මේ ආයතන අයතුලින් කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය නැවතුනොත් ඉපදීම නැවතෙනවා තව කොච්චර කාලයකට අපි ඇස පිනවන්නද කන පිනවන්නද දිව පිනවන්නද කය පිනවන්නද සිත පිනවන්නද කල්පනා කරලා බලන්න භාග්‍යතුන් වහන්සේට බුදු වෙන්න සාරා සංක කල්ප ලක්ෂය ගියා. එහෙනම් අපි තාම සෝවාන් මත් වෙන්නේ නැතුව තථාගතයන් වහන්සේලා 512028ක් විතර අපි පවු කරගෙන ඇවිල්ලා බුද්ධ ශාසන 512028ක් තිස්සේ ಗುಣධර්ම මොකවත් වඩලා නැහැ. කරලා තියන්නේ මොනවද? හැට පේන රැට කරන්ට පේන කෙනෙක් අසාද බඳ ගන්නවා. කැමැති තැනක ගෙයක් අදා ගන්නවා. දරුවොත් අදා ගන්නවා. උදැල්ල ගෙවනකම් කොටනවා. මොනවර්ධයක් උපයාගෙන කාලා බීලා හොඳට මුඩියා ගන්නවා. මේක තමයි මේ සංසාරේ හැමදාම කරලා තියෙන්නේ. ಗುಣධර්ම වැඩුවා නම් පින්වත්නි ඒ කාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ වෙනකොට අරියත් බෝධියෙන් පිරිනිවන් පාලා තියෙනෝනේ අපට මොකවත් නැහැ කියලා කියන්නේ එහෙනම් අපි කරලා තියෙන්නේ දේවදත්ත දරුවාංශගේ වෙලඳාම අපි ලෝමය එකතු කරා, ද්වේෂය එකතු කරා, වෛරය එකතු කරා, මාන්නය එකතු කරා, පංචකාම වින්දනයට සැප සම්පත් එකතු කරා. එහෙනම් දේවදත්ත තෙරුන් වහන්සේ කවුද කියලා ඇහුවාම මේ මම තමයි කියලා අත්උස්සලා කියන්න පුළුවන් කම දැන් අපට තියෙනවා. කවුද බෝසත් දෙලන්දා කිව්වාම හැමෝම බිම්බලා ගන්නවා ඇයි අපට අවංකව කියන්න බෑ බෝසත් දෙලන්දා හැමදේම යාපත් ලෙස කළා හැමදේම දන් දීලා අත්හැරලා නිවනට අදාළ කටයුතු කළා ඒ මා කෙලෙස් ගංගාවෙන් එතර වුණා එනම් රන්තලිය එයා අත්හැරියේ නෑ ඒක පරිස්සම් කළා මීට වඩා දෙගුණයක් දෙන්නම් මට ආපහු දෙන්න කියලා කිව්වා එයා කිව්වා දෙගුණයක් නෙමේ දාගුණයක් දෙන්නවා මම නෙමේ ගම් ඉවරට එන්නේ මම එගොඩටම යනවායි කියලා උන්වහන්සේ වීර්යයෙන් එගොඩට ගියා එහෙනම් අපේ ජීවිතවල අපි ಗುಣධර්ම වඩනකොට මොනවාරි අඩුවක් පාඩුවක් දැක්කාම අපි පලා නැද්ද? ඒ දේවදත්ත තෙරුන් වහන්සේගේ අඩුපාඩු ඔක්කොම අපි ළඟ තියෙනවා පින්වතුනි. අද මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරනවා. හාන්දරෝ බැරි වෙලාවත් මේ පින්වතුන්ගේ අඩුපාඩු කියලා අවවාද කරලා අපාස කෙරුවොත් පැත්ත බලා දෙන්නේ නැහැ. ඒ සේනාසනයේ පැත්තටවත් මම යන්නේ නැහැ කියලා වීර්යයෙන් ගෙදරට වෙලා ඉන්නේ නැද්ද? අන්න බලන්න ඒ බෝධිසත්වයා ගමේ එගොඩට යනකොට දේවදත්ත තෙරුන් වහන්සේ කියනවා දෙගුණයක් දෙන්න ආපහු එන්න කියලා නමුත් එන්නේ නැහැ. හැබැයි මේ කට්ටියට ලෝභයේ දෙගුණයක් වඩන්න පුළුවන් පැත්ත පළාතේ ආවේ නැත්නම් වෛරයේ දාගුණයක් වඩන්න පුළුවන් ආන්දරොත් එක්ක විරුද්ධ වෙලා දැනගත්තොත් එහෙනම් බලන්න ආපහු ගියා නේද? කොහෙටද ගියේ? ගෙදරට නෙමෙයි සසරට ගියා. නැවත ඉපදෙන්න ගියා. പ്രേත භූත ලෝකවල ඉනිකම් කියන්න ගියා. නැවත නැවත මේ සංසාරේ හේන් කොටන්න උදව් ගන්න ගියා. කල්පනා කරලා බලන්න මේ සේරිවාණී ජාතක කතාවේ තියෙන සෑම සිදුවීමක්ම අපට වෙලා නැද්ද පින්වතුනි? එනම් මේ මහබෝසතාණන් වහන්සේ දේවදත්ත තෙරුන් වහන්සේ ගම්මානෙන් ගම්මානෙට වෙළඳාම් කරන්න ගියා. තනින් තන වෙළඳාම් කරන්න ගියා. අම්බ කරගත්තා කාලබීලා ජීවත් වුණා. අපි පින්වතුනි ඉපදිච්ච නැති තැනක් නැත්තම් ගෙවල් ලදපු නැති තැනක් නැත්තම් මරණයටපත් වෙච්ච නැති තැනක් නැත්තම් අපිත් මේ වෙලඳාම යනකොට තනින් තනෙන් ගමෙන් ගමට රටෙන් රටට දේශයෙන් දේශයට ග්‍රායයෙන් ග්‍රායට අපිත් උවමාරු වෙවි මේ වෙළඳාමේ ගිහින් පින්වතුනි ගිහින් තියන්නේ දේවදත්ත තෙරුන් වහන්සේ ගිය අසත්පුරුෂ වෙළඳාමේ ඒ නිසා තමයි අපට මෙච්චර දුක නායෙන් කටෙන් ලේ දානවා පපුව පැල්ල මැරෙනවා අපි ජාතක කතා පොත් වහන්සේ තුල දැක්කා අපට පින්වතුනි සංසාරේ කලකිරෙන්න වැඩ වෙලා නැද්ද වාඩි වෙලා කෑ ගාලා අඬන්න අපට දුක නැද්ද දැන් අපට අයිති වෙච්ච දේවල් කොච්චරද පින්වතුනි කියලා නිම කරන්න බැරි තරම්. එහෙනම් මේ තරම් දුක ලැබෙන්නේ ඇයි? අපි ගොඩාක් ආදරෙන් ඉන්න අම්මා තාත්තා බලාගෙන ඉඳි මිය පරලෝ යනවා. භාර්යාව ස්වාම පුරුෂයා අත්හැරලා යනවා. දරුවෝ අපට කියන්නේ නැතුව අතුරුදාම් වෙනවා ඥාතියෝ මිත්‍රයෝ වෛර බැඳගෙන විරුද්ධවාදීයෝ වෙනවා අපේ ඉඩම් අනිත් අය කොල්ල කරනවා මිලමුදල් නැති වෙලා දුප්පත් වෙලා සිඟමනේ යනවා මේ වගේ දේවල් අපට වෙලා නැද්ද කොච්චර අපි අම්බ කරගෙන කාලා බීලා හිටියත් අවුරුද්දේ එක දවසක්වත් නැද්ද අතේ සතේ නැතු වෙනකෝ දවසක් එහෙනම් පින්වත්නි මේ සංසාරය මෙච්චර දුකයි කියන එක අපට තාම වැටහෙන්නේ නැත්තේ ඇයි සේරිවාණි ජාතක කතාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි මිනිසෙක් මිනිසක් බව ලබලා මේ ලෝකේ ජීවත් වෙනවා නම් එයා ජීවත් වෙන්න ඕනේ මේ ආකාරයට. ඒ කියන්නේ වැඩි ලාභ ලබන්නේ නැතුව දියුණු වෙන්න කිසිම වෑයමක් නැතුව ජීවත් වෙන්න පමණක් එයා වෙනදා කරනවා. එයා ගනුදෙනු කරනවා සත්පුරුෂයෙක් විදියට අනුකම්පාවෙන් යුක්තව බණමුණුට බෙදනවා. එහෙනම් අපින් පින්වතුනි ගොඩාක් අවංකව සත්පුරුෂ ලෙස මේක කරන්න ඕනේ. මෛත්‍රිය මිනිසුන්ට බෙදා දෙන්න බලාපොරොත්තුවක් නැතුව දයාව බෙදා දෙන්න බලාපොරොත්තුවක් නැතුව කරුණාව බෙදා දෙන්න බලාපොරොත්තුවක් නැතුව කීකරු වෙන්න සෑම වැඩිහිටියෙකුටම බලාපොරොත්තුවක් නැතුව අවංක වෙන්න බලාපොරොත්තුවක් නැතුව හැම දෙයක්ම ඉවසලා වදාර ගන්න බලාපොරොත්තුවක් නැතුව අන්න එතකොට තමයි මේ සේනිවාණිජ ජාතක කතා පොත් වහන්සේ අපේ ජීවිතේට ආලෝකයක් වෙන්නේ කමටහනක් වෙන්නේ එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ සෑම පින්වතෙකුටම අපි ලෝකෝත්තර පාත්‍රය දැන් බෙදනවා හැමෝම ගන්න තමන්ගේ අතට රන්තලිය මේ රන්තලිය බිම තියන්න එපා මේක ඇහැට පේන්නේ නැති රන්තලියක් මේක තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඒ සද්ධර්මයේ මේම සදාන් වෙනවා පින්වතුනි අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා එනං යමෙක් බාලියෝ ආශ්‍රය කරනවා නම් ඇසෙන් රාගය වඩනවා නම් ද්වේෂය වඩනවා නම් ලෝභය වඩනවා නම් වෛරය වඩනවා නම් එයා බාලියෝ ආශ්‍රය කරනවා එයා නරක වෙලෙන්දේ එයා අසත්පුරුෂ වෙලදාමේ යන කෙනෙක් යම් කිසි කෙනෙක් මේ ඇසෙන් අලෝභය අද්වේෂය අමෝහය විරාගය වඩනවා නම් ಗುಣධර්ම වඩනවා නම් ලෝභ දේශ මොහ වලින් වෙන් වෙලා එයා තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් එයා පඬිතියෝ ආශ්‍රය කරනවා එයා මාබෝසත් වෙලඳාමේ යනවා පින්වතුනි එහෙනම් අපි හැමෝම අද ඉපදිලා මේ එක එක විදියට නම් අරගෙන එක එක රූප අරගෙන විවිධාකාර වස්ත්‍ර වලින් සැරසිලා වාඩි වෙලා බණ ඇයි කියලා වුවම අපි කියනවා එක උත්තරයක් අනේ ස්වාමිනී තාම අපට අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න බැරි වුණා. කෙලෙස් වඩ වඩා කර්මයක් එක්ක යුද්ධ කළා. ඒ නිසා මෙතන ඉපදිලා වාඩිලා ඉන්නවා. ඒක තමයි ඇත්ත පින්වතුනි. මේ පින්වතුන්ට අපි ඔද කෑම මේසය හදලා ව්‍යංජන 40ක් එක්කද විශේෂ බන්ධානයක් දුන්නොත් මේ පින්වතුන්ගේ සන්තෝෂය කොච්චරද කියලා කියනවනම් විඳතරාගෙන ඉන්න බැරි තරම් අනේ අර ව්‍යංජනේ දෙන්න මේ ව්‍යංජනේ දෙන්න පපඩම මේට ගන්න කියලා කෑ ගාලා මේසෙ උඩ නැගලා පෙරලලා කාලා මෙතන සම්පූර්ණ යුද්ධයක් බවටපත් වෙනවා මේක ඇත්ත කතාව අපි අපගේ මිනිසත් භවයේ තේරුම් ගන්න එපාය එහෙනම් නැවත එත උදේටත් මේ විදිහටම ව්‍යංජන 40ක් එක කැම මේසේ පිළියෙල කරනවා. දවල්ටත් පිළියෙල කරනවා, රාත්‍රීටත් පිළියෙල කරනවා. මේ විදිහට දවස් දෙක තුනක් යනකොට අර මුලින් මේස උඩින් නැගලා ඔය ව්‍යංජන අලාගෙන උඩින් ගිහිල්ලා ගත්ත කලබලේ දැන් නැහැ. දැන් ඉතින් බොහොම සංවර වගේ කැමැති එකක් තියෙනවා නම් බෙදාගෙන බොහොම අනුකම්පාවෙන් වාඩි වෙලා දැන් කනවා. සතියක් විතර යනකොට ව්‍යංජන 15ක් 20ක් බෙදා ගන්න තුනක් හතරක් විතර බෙදාගෙන බඩ පිරුණොත් ඇති කියලා කාලනිකා ඉන්නවා මාසයක් විතර යනකොට පින්වතුනි කෑම කන්න කවුරුත් එන්නේ නැහැ. ඇයි කෑම දකින්නකොට වමනේ යන්න වාගේ. ඇයි අප්‍රිය වෙලා. ගෙවල් වලට ගිහින් බලෙන් එක්කන් ඇවිල්ලා බලෙන් කවනවා අනිවාර්යෙන් කණ්ඩෝලේ ව්‍යංජන 40ක් එක්ක. දැන් අකමැත්තෙන් තරහින් කනවා. පස්සේ ඇංගෙනවා. ඇංගිච්ච තැන් වලින් කවදාලා ගැටගාලා ඇදගෙන ඇවිල්ලා බලෙන් කවනවා මිනිස්සු පඩියට දම්මලා. දැන් අඬාඩා කනවා. මේක මා කර්මයක්. මේකට වඩා හොඳ නැද්ද බෙල්ල වැළදා ගත්තොත්. දැන් බලන්න පින්වතුනි ටිකක් කල්පනා කරලා ඒ සුන්දර කෑම මේසය ව්‍යංජන අඳලියක් එක්ක දෙනකොට මේ පින්වතුන් ඔදි ව්‍යංජන පෙරලාගෙන මේස උඩ දුගේ දුවාගෙන හැම දෙයක්ම බෙදාගත්තා, උදරගත්තා, කහගත්තා. දැන් මේ හඳහඳා කන්නේ ඇයි? වැළපි වැළපි කන්නේ ඇයි? දැන් මේ කෑම මේසය අප්‍රිය වෙලා මේක තමයි මිනිස් ස්වභාවය. තරුණ උදවියට තියෙන ප්‍රශ්නය පින්වත්නි කසාද බඳිනකම් මේ මිනිසුන්ට නිින්ද යන්නේ නැහැ. කවදද බඳින්නේ? කවදද යාළු වෙන්නේ? පෙම් බඳින්නේ කියලා හැමතැනම ඇවිද ඇවිද ඉන්නවා. කසාද බඳලා අවුරුදු 10ක් 20ක් ගිය මිනිස්සයා ආනවා කොහොමද කසාද ජීවිතේ නයිටල් බෝතලයක් එන්න ගෙනාවද කියලා අහයි මේක මතක් වෙනකොට වාමොල්ට හිතෙනවා ඇයි අර කෑම මේසේ අඬ අඬ කනවා වාගේ ඒ තරම් අප්පුදිය වෙලා ඉඩම් අක්කර පාක් විතර සල්ලි දීලා අරගෙන ලියදු හදරවා මෙයාට අනිසන්තෝසයි එයා වෙලෙන් ගෙදරට යන්නේ නැහැ රාත්‍නිදී දවලුත් ඉන්නවා එතන ආනවා වතුර වතුර අරනවා එක එක දේවල් කරනවා ඒ ලියදුව වල තියෙන ලස්සන බලාගෙන ඉන්නවා නියරමල් වල පොඩි කඩතොලක් තියෙන බෑගින් අපි හදලා බොහොම ලස්සනට පරිස්සම් කරනවා අවුරුදු 35 40ක් විතර වයසට ගියන් ගිරියතරාට ගිහින් කොහොමද මේ දවස්වල ඒ කුඹුර අමෝ එක මතක් කරන්නවත් එපා කියලා උදව් දින පැත්තවත් බලන්නේ නැහැ. ඇයි ඒ තරම් කලකිරලා එහෙනම් අපි පොඩි කාලේ කෑම දුන්නාම සන්තෝෂයෙන් කනවා පින්වතුනි. වයසට යන්න යන්න කෑම කනවද කියලා අහනකොට කිරියම්මලා කිරියත්තලා තරහා යනවා. ඇයි? කෑම කාලා කාලා අප්‍රිය වෙලා. එහෙනම් මේක හැමදාම මේ ජීවිතේට ඔරොත්තු දෙන්නේ නැහැ පින්වතුනි. කෑම කාලා ඉවර කරන්න බෑ. ගෙවල් අදලා ඉවර කරන්න බෑ. අම්බ කරලා ඉවර කරන්න බෑ. සන්තෝෂ වෙලා ඉවර කරන්න බෑ. මේ මිනිස් හිත කිසිම දෙයකින් සතුටු කරන්න බෑ පින්වතුනි. බවලත් පින්වතුන්ගේ උද අත්දැකීමක් වෙනවා තමන්ගේ ස්වාම පුරුෂයා හම්බ කරගෙන ඇවිල්ලා රුපියල් 1000 දුන්නාම එයාට අකුල් ඕදලා ඔළුව අතගාලා වාඩි කරලා ගිලම්පස දීලා අනේ මගේ ස්වාමියා 1000ක් ගෙනාවා කියලා සන්තෝෂ වෙනවා බැරි වෙලාවන් පහුවෙන්ද රුපියල් 300ක් දුන්න ගමන් ඉතුරු 800ට මොකද උනේ කියලා එදා බඳුත් නෑ අපවත් නෑ බැඳුරුත් නෑ මේ මිනිස්සයා එළියේ පිළිගන්නේ වාඩිලා කල්පනා කරනවා දාහක් දුන්නා ඊයේ මට රජෙකුට වාගේ සැලකුවා අද 300යි ඉඳන්නේකට වාගේ සැලකුවා නැවත රුපියල් 2000ක් ගෙනල්ලා දුන්නාම අද ටිකක් වැඩි කුරම්බ වුණා කියම ආයෙ රජෙකුට වාගේ සැලකනවා 5000 දුන්නා මම ඒ විදිහට සලකනවා 5000 දෙනකොට නෑ මම 10න් තමයි සන්තෝෂ වුනේ එදා 1000 දෙනකොට මම ඒ තරම් සන්තෝෂයෙන් වලට සැලකුවා ඒ 4000 ඔයාම තියාගන්න 1000 ඇති කියලා කවුරුහරි කියපු කෙනෙක් ඉන්නවද මෙතන ඒ 5000 තරම් කංගල අංගල තියාගන්නවා මතු ප්‍රයෝජනේ සඳහා එහෙනම් කොච්චර දුන්නත් මේ සිතට සෑයීමටපත් වෙන්න බෑ පින්වතනේ කිසිම ඉඩමක් නැති ගහක් යට ඉන්න මිනිසෙක් ළඟ අහනවා ඔයාට ඉඩමක් මොකවත් නැත්නම් නෑ මේ රජයේ ඉඩමේ මේ ගහ තමයි මගේ ඉඩම අම්බලමේ තමයි ඉන්නේ කියලා කියනවා හැබැයි යාට පොඩි ගයක් හදාගන්න ඉඩමක් දුන්නා ගමන් එයා ඒ ඉඩම හදාගෙන වපුරගෙන හිමින් හිමින් වැට ගලව ගලව පොඩ පොඩ අඟල අඟල වැඩි කරනවා ලියදු කපනකොට මේ පැත්තෙන් වැඩිපුර කපනවා අර පැත්තට මඩ තියෙනවා මොකද දැන් යාට වෙලා තියෙන්නේ අම්බලමේ නිදාගෙන ඉන්නකොට නැති ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා ඉඩම තියෙන නිසා දැන් මලිකමක් ඇවිල්ලා සතපාපත් අතේ නැතුව අපට උපාසක දාන ලැබෙනවා දෙපොලේ දවසේ ඒ දානේ සන්තෝෂයෙන් අරගෙන භාවනා කරනකොට නැති ප්‍රශ්නයක් gedara අම්බ කරගෙන ඉන්නකොට තියෙනවා නේද එහෙනම් මේ සිතට කොච්චර අම්බ කරලා දුන්නා දවසකට ලක්ෂ 5ක් දීලා බලන්න ඒත් සන්තෝෂයටපත් වෙන්නේ නැහැ. ඊළඟ දවසේ ලක්ෂ 6ක් දෙන්න, පයෙන් සන්තෝෂ වෙන්න පුළුවන් කියලා ඊළඟ ලක්ෂය අතරින් ඒකත් අරගන්නවා. අද ඉන්නවා පින්වත්නි ලෝකයේ කෝටිපතියෝ කෝටි ගණන් වස්තුව ඒත් එයා ව්‍යාපාර වන්නේ නැහැ. මාසෙකට පොලිය මිලියන දෙකක් විතර එනවා ඒත් එයා ව්‍යාපාර වන්නේ නැහැ. තවත් රුපියල් 500ක් අතරින් අම්බ කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. එහෙනම් ඇයි මේ කතන්දර පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ? සැබෑවින්ම මේ සේරුවාණී ජාතක කතාවට අනුව අපි අපගේ ගමන මේ රන්තලිය කියන තථාගත ධර්මයත් එක්ක අවසන් කරන්න ඕන නම් මේ මිනිසක් භවයේ ස්වභාවය අපි දැනගන්නට ඕනේ. මේ සිත ගොඩාක් රාගිකයි, ගොඩාක් ලෝභයි, ගොඩාක් ද්වේෂයි, ගොඩාක් වෛරයි. මොනම දේ දීලා මේ සිත සන්තෝෂ කරන්න බෑ. එහෙම සන්තෝෂ වෙච්ච සිතක් මේ ලෝකේ කොහෙවත් නෑ පින්වතුනි. කොච්චර දුන්නත් මදි. එහෙනම් මේ වගේ අඩුපාඩු තියෙන සිතේ මෙච්චර අඩුපාඩු ඇති උනේ අසත්පුරුෂ වෙලඳාම ගින් ඉපදෙන ඉපදෙන හැම තැනම පින්වතුනි අගුණ වැඩුවා අසත්පුරුෂ ගුණධර්ම වැඩුවා පව් වැඩ කෙරුවා කුසල කර්ම කරා එහෙනම් මේ සිත දුස්ය වෙලා දුස්ය වෙලා පව් වලින් පිරීලා පින්නතුනි එහෙනම් අද අපි මේ සියලෝම පින්වතුන්ට දුන්නා රන්තලිය තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය එහෙනම් ආයතන අයතුලින් ಗುಣධර්ම වඩන්න යහපත් ලෙස මේ ලෝකෙදියා බලන්න යහපත් දේවල් නිතර ශ්‍රවණය කරන්න ධර්මයේ නිතර ශ්‍රවණය කරන්න යහපත් දේවල් කතා කරන්න ගුණයාපත් කමෙන් ඇසිරෙන්න කටයුතු කරන්න යහපත් දේවල් පමණක් සිතන්න පින්වතුනි මේ විදිහට කරන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ ඒදා බෝසත් චර්යාවේ යෙදුනා බෝධිසත්ව පාරමිතාවේ යෙදුනා ඒ පාරමිතාවේ අද මේ වර්තමානයේ අපට දෙන්න පුළුවන් එහෙනම් අද ඉඳලා අපි හැමෝම තීරණය කරමු අදිස්ථාන කරමු අපි හැමෝම සේනිවාණි ජාතක කතාවට අනුව බෝධිසත්ව පාරමිතාවේ යෙදෙනවා අපි රන්තලිය ගත්තා රන්තලිය කිසිම හේතුවක් නිසා අපි විකුණන්නේ ಗುಣධර්ම විකුණන්නේ අපි ಗುಣධර්ම පරිස්සම් කරනවා සමහර අයට යම් යම් හේතු නිසා පංචකාම අවශ්‍යතාවය නිසා ಗುಣධර්ම ටික පිළියෙන් දැරලා නිකන් ඉන්නවා ඒ තථාගත බෝධිසත්වයෝ දෙගුණයක් දෙන්නම් කියලා කියලා ඒ රම්පැලිය දුන්නේ නැහැ පින්වතුනි ඒක මටයි අයිති මම එගොඩට යනකම් මේක අත්හරින්නේ නැහැ කියලා ධර්මයේ කියන රම්පැලිය තදින් අල්ලාගත්තා ඒ වගේ අපිත් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තදින් අල්ලාගනිමු මේ නිර්වාණ පණිවිඩය තදින් අල්ලාගනිමු අදින්දලා අපි බෝසත් චර්යාව යෙදෙමු කිසිම දෙයක් පින්වතුනි අපට ගෙනියන්න බෑ කොච්චර එකතු කරලා ගඩක් නැහැ කියලා යන්න ඕනේ ඒක ගන්න මිනිස්සු මේක කියලා යන්න ඕනේ. කොච්චර අම්බ කරත් දවසට ලක්ෂයක් අම්බ කරත් කල්පනා කරන්න බත් පාර්සල් 25ක් අපට කන්න බෑ නේද? ලක්ෂයක් අම්බ කරත් එක බත් පාර්සලයක් කන්නේ රුපියල් 500ක් අම්බ කරත් එක බත් පාර්සලයක් කන්නේ. එහෙනම් අපේ අවශ්‍යතාවය ගොඩාක් සීමා සහිතයි. අසීමිත ලෙස දුවන්නේ මේ සිත. සිතට මේ අවබෝධය දෙන්න සීමා සහිත වෙන්න කියන්නේ මේ ලෝකයේ කවදාද දවසක මැරෙනවා ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න ඒ මානසිකත්වයේ විසිකර දෙන්න මේ විදියට අපට පුළුවන්කම තියෙනවා සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව ගුණයාපත්කම් වඩාගෙන මේ ලබාවු මිනිසත් භවය අවසාන භවයට කරන්න එහෙනම් මේ සේරුවාණී ජාතක කතාව තුළින් අපි ප්‍රඥාවෙන් හැමතැනක් ලබා ගත්තා. මේ සේරුවාණී ජාතක කතාව අපගේ නිර්වාණ පණිවිඩය බවට පත් වුණා. එහෙනම් අපටත් රන්තැලියක් ලැබිලා. එහෙනම් මේ රන්තැලිය විකුණලා බෑ. වැඩි ගන්නට දීලා බෑ. පරිස්සම් කරන්න ඕනේ කියන අවබෝධය දැන් අපට ලැබිලා. එහෙනම් අපේ අදුපාඩු හැම එකක්ම උදුරලා විසි කරමු. අපේ වෛරය, අමනාපකම්, ලෝභ, දේශ, මෝහ මේ ඔක්කොම උදුරලා විසි කරමු. අද ඉඳලා අපි අලුතෙන් ඉපදුනා. මේක සේරිවාණී ජාතක කතාව නෙමෙයි පින්වතුනි. මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලුම දෙනාගේ පාංශකූල ධර්ම දේශනාව අපගේ අසත්පුරුෂ මිනිසයා මෙතනින් භූම දාණය කරමු. ලෝභ දේශ මොහ රාග වඩාගෙන පංචකාමයන් එක්ක නාම රූපත් එක්ක යුද්ධ අල්ලන ඒ අසත්පුරුෂ චරිතයට අපි සාදුකාරය දීලා පාංශකූල දීලා තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය කියන ඒ රන්තලිය අරගෙන අලුත් ජීවිතයක් පටගනිමු. අද අපි හැමෝම අලුතෙන් ඉපදුනා. මේ හැමෝටම වයස තාම විනාඩියයි තප්පර දෙකයි කියලා හිතාගන්න. මේ දැන් ඉපදුනේ මේ මොහොතේ අපි ජනිත වුණා. කිසිම ලෝභ දේශ මොහයක් නැහැ. අද ඉඳලා අලුතෙන් ඉපදිච්ච දරුවා දරුවෙක් වාගේ ಗುಣමදෝ ಗುಣධර්මත් එක්ක මම මේ තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක්ක සරණ යනවා. එහෙනම් මේ විදිහට අදිස්ථාන පාරමිතාව කරගෙන මේ තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය අරගෙන අපි හැමෝම මේ ගම්මානයේ මේ වස්සාන කාලය තුල සේරිවාණී ජාතක කතාවේ ගමන් කරමු. ගොඩාක් සන්තෝෂයක් අපට ලැබෙනවා. හේතුව තථාගතයන් වහන්සේලා බෝසත්චර්යාවේ ගියා. අපි අමෝමත් අද බෝසත්චර්යාව යනවා. අපි යන්නේ අරියත් බෝධිය පතාගෙන සේනිවාහික ජාතක බෝසත්චර්යාව යනවා. එනම් මේ නිර්වාණ පණිවිඩය කමඨාන මේ ජාතක පොත් වහන්සේ තුලින් ලබාගත්තා වූ අවබෝධය ප්‍රඥාව අපගේ සිත්වල තැන්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කරගෙන ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේ ධර්මයට අනුව ජීවත් වෙලා සියලෝම කෙලෙස් නිවාරණය කරගෙන පිරිසිදු කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගමිනු නැවත කවදාවත් මේ භවයේ උත්පත්තියකට නොගනීවා ඒකාන්ත වශයෙන්ම දුක නිවාගෙන සසරෙන් එතර වෙන්න අරියත් බෝධියෙන් පිරිනුවා පාන්න මේ ධර්මයේ මේ කමඨාන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න.